නමෝ බුද්ධාය අවසරයි ස්වාමී නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා ගියවර අපි සිහින ගැන තමයි කතා කළේ සිහින වගේම ස්වාමීනි මේ සිහිනවල දැන් ඇති වෙලා තියෙන වටිනා දැන් වාර තමයි කොසෝ රජුරෝ දැක්ක හීන කොසෝ රජුරෝ දැක්ක හීන ගැන සාමාන්‍යයෙන් කොසෝ රජුරෝ දැක්ක හීන 16 කියලා ඔය තොරන් වල පොත්වල පොඩි ළමයිට කතාවල චිත්‍ර කතාවල එහෙම තිබ්බා. ඉතින් අර මෙහෙමයි අර උතුම් දෙයක් උතුම් දෙයක් හැලුවට ලක් වුණාට පස්සේ ඒකේ වටිනාකම එන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් ඒ හීනවල තියෙන අර්ථ බලන්න. දැන් අර රම්බන්දුනේ හිවලෙක් මේ මුත්‍රා කරපු එක මහජාතිය විසින් සුළු જાතියින්ට තමන්ගේ දරුවෝ මේ විවාහ කර දීම කියන එකනේ ඉති තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. පිරිසිදු પરම්පරාවකින් ඒ රටට ආවේනිකව පිරිසිදු પરම්පරාවකින් එන මිනිස්සු විජාතිකයන්ට යටත් වෙලා කර කියා ගන්න දෙයක් නැතුව තමන්ගේ දරුවෝ ධනෙ හේතු කරගෙන බලය හේතු කරගෙන දරුවෝ දෙනවා ඒ අයට විවාහ කළා. රම් බඳුනේ ඒ වගේ මේ මේ හිවල්ලු මේ මුද්‍රා කරනවා කියන්නේ. පොසොව රජුට දැක්ක හිනේ. ඒකට අද කාලේ ප්‍රායෝගිකව සිද්ධ වෙන දේවල්. ඒකට තමයි අපිට මේ අපිට වෙන විනාශය ගැන හැඟීමක් එන්නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේවා කියලා දෙන්න කවුරුත් නැහැනේ ඉතින්. ඒකයි. ඉතින් ඒ නිසා කවුරු හරි මේ කොසෝ රජුරෝ දැක්ක හීනදාසය හරි මේ මිනිසුන්ට තෝරලා දෙනවා නම් ඒත් එකක්. ඉතින් ඒ නිසා අපි බලමු ඉතින් අද අද අපිට කතා කරන්න තියෙන කාරණාව අදත් බොහෝම ලස්සන කාරණාවක් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. අවසරයි. මේක මම කලින් මම දායකත්ව ධර්ම දේශනාවකට මේ ගැන කළා කල් මරණ ගැන. එහේ. ඉතින් නමුත් සමහර අය ඉන්නවනේ ඉතින් හැම දේශනාවක්ම අහන්නේ නැහැ ඒ නිසා අපි මේ මේ මම ඒක ඒ දායකත්ව දේශනාවල කළේ මිනින්දා ප්‍රශ්නේ නොකර අපිට වෙන දේශනාවක් කරන්න. නමුත් ඉතින් මේ සදහැවතුන් එක දිගටම අහන නිසා එක දේශනාවක්වත් එක කොටසක්වත් මං ඇරෙන්නේ නැති වෙන්න අපි මෙතෙක් කළා. ඉතින් ඒ නිසා අපි අදත් ඒ කොටස කරනවා අකල් මරණ ගැන. රජුරු අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි අකල් අකල් මරණ කියලා තියෙනවද? ඊට පස්සේ තියෙනවා මහරජුරුවනි අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන රජතුමනි සියලු ආයු කාලයේ ගෙවා කාලයට සිදුවන මරණක් තියෙනවා අකල් මරණක් තියෙනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ ආයු කාලයේ නිමා කරලා මරණයටපත් වෙන්නේ කවුද? අකාල අකාලයේ මැරෙන්නේ කවුද? එහෙමයි. මහරජතුමනි අඹරුකක් හෝ දඹරුකක් හෝ අන්‍ය වූ වෙනත් වෘක්ෂයක්ක ඒ වගේ ගෙඩි වැටෙද්දී අමු ගෙඩි ඉදිච්ච ගෙඩි වැටෙනවා දැකලා තියෙනවද? දැකලා තියෙනවා ස්වාමීනි. විතර ඔය වැටෙන ගෙඩි වලින් ආයු කාලේ ගෙවා වැටෙන්නේ මොකද්ද? ආයු කාලේ ගෙවන්නේ නැතුව වැටෙන්නේ මොකද්ද? ස්වාමීනි යම්කිසි gediyak හොඳට ඉදිලා වැටෙනවා නම් මේක ආයු කාලේ ගෙවලා වැටෙන එකක්. එහෙම නැත්නම් පණුව කාලා හරි පොළු වලින් ගහලා හරි ඊළඟ ගෙඩි කඩනකොට ඒවා වැදිලා හරි මේ වැටෙනවා නම් ඒවා ආයු කාලයේ තියෙද්දීන් වැටෙන්නේ. ඉතින් කියනවා ආන් ওই වගේ තමයි රාජතුමනි කෙනෙක් ජරා ජීර්ණ වෙලා ගොඩාක් වයසට ගිහිල්ලා ජරා ජීර්ණ වෙලා මැරෙනවා නම් එයාගේ එයා තමයි ආයු කාලයේ සම්පූර්ණ ඉඳලා මැරිච්ච කෙනා. එතනින් මෙහා මැරෙන අය අකාලේ මැරෙන්නේ. කියනවා අවශේෂ ජනයාගෙන් කිසිවෙක් කර්ම විපාක බලවත් වීමෙන් මැරෙති. වැඩිපුර ඇවිදීමෙන් බලවත් වීමෙන් මැරෙති. කරන කටයුතු බලවත් වීමෙන් මැරෙති. ඒ ඔක්කොම අකාල මරණ. ඒවා විස්තර වෙනවා මහත්මයා. අවසරයි. ඊට පස්සේ කියනවා ස්වාමීන් නාගසේනියන් වහන්සේ කර්ම විපාක බලවත් වෙලා හරි, ඇවිදින එක වැඩි වෙලා හරි, කරන කටයුතු වැඩි වීම නිසා හරි කෙනෙක් මැරුණොත් ඊළඟට ජරා ජීර්ණ වෙලා මැරුණාද ඒ මට නම් හිතෙන්නේ ඔක්කොම මේ එයාලා ගෙනාවු කාලෙත් එකයි මැරෙන්නේ කියලා. දැන් අපිට මහත්ය හිතෙන්නේ නැද්ද පුංචි ළමයි මැරුණාට පස්සේ ඒක තමයි යාගේ ආයෙස. එහෙම අපේ විවහාරයක් තියෙනවා සාම. විවහාරයක් තියෙනවා. ඊට පස්සේ එයාගේ කාලය ඉවරයි. අපේ විවහාරයක් තියෙනවා. දැන් ඒකයි මේ රජ්ජුරු එක ගන්නෙ. අපේ විවහාරය එහෙම තිබ්බට ඒ ඔක්කොම අකාල මරණ. ඒ මිනිස්සු ගෙනාවු ආවිස තියෙද්දි මැරෙන්නේ. දැන් දරුවෙක් ගස්සා වුණොත් එහෙම ඒ දරුවාටත් අවුරුදු දැන් 80ක් නම් පරමායුෂ ඒක තියෙද්දීන් තමයි ගස්සා වෙන්නේ. ඒ කියන්නේ මරණය වළක්වා ගන්න පුළුවන් ජීවිතේ කියලා කියනකොට මනුස්ස ජීවිතේ කියනකොට මේ මනුස්ස ජීවිතෙත් එක්ක මනුස්සයාට තියෙන ආයස එයාට උරුම වෙනවා. එහෙමයි. මෙහෙම හිතන්නකෝ ඒ තමයි දැන් 80000ක් ආයස තියෙන කාලේ. ඉතින් ඒ අවුරුදු 80000ක් ආයස තියෙන කාලේ උපන් සත්වයා අවුරුදු 80000ක් ඉන්නවා. ඒතර දැන් අවුරුදු 80යි නම් ඒ උපන් කොච්චර පින් තිබ්බත් අවුරුදු 80000ක් ජීවත් වෙන්න පින් තිබ්බත් එයා ඉන්නේ 80යි. මේක තමයි පරමායස. මිනිස්සෙක් කියලා ඉපදුනාට පස්සේ මේ මිනිස්යාට තියෙන පරමායස සියලු කුස පිළිසිඳා ගන්න මනුස්ස జాතියට මුරුම වෙනවා. හැම මනුස්සයෙක්ම ඒ ආයස උරුම ඒ අරුම ආයස උරුම වෙනවා මිනිසෙකු වීමෙන් මිනිසෙකු වීමෙන් මේ මනුස්ස කියන එකත් දැන් මිනිසෙක් වීමෙන් මිනිසයාට තියෙන ඇහැ කන නාසාදී පිහිටන්නේ එහෙමයි සාමී ඒ වගේම තමයි මිනිසෙක් වීමෙන් මිනිසයාට තියෙන ආයසත් පිහිටනවා එතකොට නමුත් එයා පරමායසින් නැතු ඒ අතර මැරෙනවාද ඒවා අකාල මරණ ආයස තියෙද්දි මැරෙන්නේ ඉතින් ඒව විස්තර කරන නාගසේන මහරහතන් වහන්සේ මේක අපූර්ව විස්තරයක් ඉගෙන ගන්න ඕන. අවසරයි ස්වාමී. ඒ තමයි දැන් රජුරු කියනවා මව කුසේ මැරුණත් නිසිකා ඒ ඔක්කොම නිසිකාලේ මැරෙන්නේ කියලා මට හිතෙන්නේ ප්‍රසූතියේදී මැරුණත් කුස ඇතුලේ මැරුණත් ඉපදිලා මාසෙන් දෙකෙන් මැරුණත් අවුරුදු 100කින් මැරුණත් ඔය ඔක්කොම සුදුසු කාලේ මැරෙනවා කියලායි මට හිතෙන්නේ කියලා රජුරු කියනවා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි මත්ෙහි ජීවත්වන්ට ආයස තිබියදී මේ හත් දෙනා අකල් මරණයටපත් වෙනවා. කවුද? මහරජාණනි කුසගින්නෙන් කෙනෙක් මැරුණොත් ආහාර ලැබෙන්නේ නැතුව ඇතුළේ ඉන්ද්‍රියන් විනාශ වෙලා බඩගින්නෙන් කෙනෙක් මැරුණොත් එයා මැරෙන්නේ අකාලේ. පිපාසයෙන් කෙනෙක් මැරුණොත් දිය නොලැබී අභ්‍යන්තරේ වියලිලා එයා මැරෙන්නේ අකාලේ. සර්පෙක් දෂ්ට කළා ඇතුලේ විස මේ ශරීරගත වෙලා වෙදෙක් මොන ගහින්නේ නැතුව සර්ප විසෙන් කෙනෙක් මැරුණොත් එimhe මැරෙන්නේ අකාලේ. වස විස හදිහූනියන් ශරීරගත වෙලා මැරුණොත් එහෙම කෙනෙක් එයා මැරෙන්නේ අකාලේ. ඊට පස්සේ ගින්නට හසු වෙන්නේ නැතු හසු වෙලා ගිනි නිවා ගන්න බැරුව කෙනෙක් මැරුණොත් එයා මැරෙන්නේ අකාලේ. ජලයට හසු වීමෙන් පිහිටක් ලැබෙන්නේ නැතුව කෙනෙක් මැරුණොත් එහෙම එයා මැරෙන්නේ තකාලේ. ඒතර ගින්නට හසු වෙච්ච ඒවා බෝම්බ වලට හසු ගින්න කියන ගණේටනේ බෝම්බ තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒතර බෝම්බ වලට මැරෙන ඔක්කොම අකාලේ මැරෙනවා. ජීවත් වෙන්න කල් තියෙද්දි ගම් වතුරට අහු වෙන අය. එහෙමයි ස්වාමී. රියානතුරු වලට රියානතුරු වලට අහු වෙන අය. ඒ ඔක්කොම අකාලේ මැරෙන අය. මහරජාන්නේ ජලයට හසු වීමෙන් ගම් වතුරේ ඒවා ඊළඟ අවියාවිද වලින් වන හදිසි අනතුරකටපත් වුන තැනැත්තා වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙ මැරිලා යනවා. අවියාවිදෙන් වලින් මැරෙන අය ඒ ඔක්කොම අකාලේ මැරෙන්නේ. කියනවා ජීවත් වෙන්න අවශ්‍ය තියෙද්දී ওই හත් දෙනා මැරෙනවා. ඕන අකාල මරණ. කියනවා තව ක්‍රමයකින් මම කියන්නම් කියනවා මේ අකාල මැරෙන හැටි. සත්වයන් කලුරිය කිරීම කාරණා අටකට වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් ඔය කිව්වේ අකාල මරණ. එහෙමයි. ඒතකොට මේ මැරෙන ඒවා ක්‍රම අටකින් මැරෙනවා. කාල මරණ හෝ අකාල මරණ හෝ ක්‍රම අටකින් තමයි මැරෙන්නේ. ඕනම කෙනෙක් මැරෙන්නේ ක්‍රම අටකින්. ඒ ක්‍රම අට තමයි එකක් පිට වාතයේ කිපිලා. පිට කිපිලා, සෙම කිපිලා, එක්ක තොන් දොස් කිපිලා, එක්ක ඍතු විපර්යාස, සීතල රස්නේ ආදී දේවල්. ඊළඟට විෂම පරිහරජා, විෂම පැවැත්ම, එහෙමයි. ඒ කියන්නේ ක්‍රියාවන් වැරදි වීම හේතු කරගෙන ඊළඟ උපක්‍රමයෙන් අන්න ඒවාව මරලා ඊළඟ කර්ම විපාකයෙන් සත්‍යය මැරෙනවා. ක්‍රම 8ෙන් මැරෙනවා. මහරජාණනි එහිලා යම් මේ කර්ම විපාකයෙන් සිදුවන කලුරිය කිරීමක් ඇද්ද? ඒ නිසි කාලයට සිදුවන කලුරිය කිරීමකි. අවශේෂ කලුරිය කිරීම නිසි කාලයට නෙවෙයි වෙන්නේ. එහෙයි. ඊට පස්සේ ඒ කියන්නේ කර්මානුරූපෝ මැරණේවා එයාගේ ජීවිතේ ඉරණමත් එක්ක තියෙනවා. කර්මානුරූප මැරණ එක ඉරණමත් එක්ක තියෙනවා. වාපිච්චෙන් වලින් මැරණේවා ඉරණමත් එක්ක තියෙනව නෙමෙයි. ඒවා ස්වාභාවික සිද්ධ ඔව් දැන් කර්මානුරූප මැරණේවා දැන් විස්තර කරනවා මෙසේ ආහාර නොලැබීමෙන්ද බීමට පැන් නොලැබීමෙන්ද සර්පයන් දෂ්ට කිරීමෙන්ද වසවිස ශරීරගත වීමෙන්ද ගින්නෙන්ද ජලයෙන්ද අවියාවිද වලින්ද හදිසි අනතුරු වලින්ද අකාලයේ මිය යති. එමෙන්ම වාතය කිපීමෙන්ද පිත කිපීමෙන්ද සෙම කිපීමෙන්ද වාපිත්සෙන් කිපීමෙන්ද විෂම පැවැත්මෙන්ද උපක්‍රමයෙන්ද අකාලයේ මිය යති. දැන් මහත්තයා උපන් සත්‍යයා වයසට ගිහිල්ලා මැරෙන එක තමයි කාල මරණ. එකයි එක අර්ථකථනයයි. අකාල මරණ වලට ආගතකතන කීයක්ද කියලා බලන්න. එහෙනම් වැඩිපුරම මිනිස්සු මැරෙන්නේ කොහොමද? කාලෙටද අකාලෙටද? අකාලෙට අකාලෙට මැරෙන්නේ. ස්වාමීනි, ඒ අකල් මරණය සිදුවන්නේ යම් කර්ම විපාකයකින්ද කියලා කෙනෙක් මේ දැන් ඒකේ තියෙනවා. එහෙමයි. ඒ අකල් මරණ වලට බලපාන කර්ම විපාක පැත්තක් තියෙනවා. එහෙමයි. අපේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජතුමනි කලින් සංසාරේ යම් කිසි කෙනෙක් මිනිස්සු බඩගින්නේ කියලා මරවලා තියෙනවා. ඒ කෙනා නිරේ ගිහිල්ලා දුක් විඳලා මනුස්ස ලෝකයකට ආවට පස්සේ පුංචි කාලේ හෝ මැද වයසේ හෝ අවසානයේ හෝ බඩගින්නේව මෙරළ යනවා. ඔන්න එයාගේ ආයස වලට කර්මෙන් දුන්න බලපෑම. අදටත් ඉන්නවා මිනිස්සු බඩගින්නේ මරණ අය. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ යම්කිසි කෙනෙක් වතුර දෙන්නේ නැතුව පිපාසයෙන් මරවනවා. ඒකට මේ වාගේ අය නිරේ ගිහිල්ලා പ്രേත ලෝකයට එනවා නිජ්ජාම තන්නික කියන ගිනිගෙන දැවෙන പ്രേත ලෝකෙට. එහෙමයි සාම. ඒකෙත් දුක් විඳලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ පිපාසයෙන්ම මැරිලා යනවා. ඊළඟට මහත්ය තියෙනවා කවුරු හරි කෙනෙක් සර්පයන් දෂ්ට කරවල මරනවා. ඔය ඉස්සර තිබිලා තිනවා. සර්පේ දෂ්ට කරවල මරවනවා. එහෙයි. ඒකට එයා මොකද කරන්නේ? එයා නිරේ ගිහිල්ලා තිරිසන් ලෝකෙට ආවට පස්සේ මේකේ තියෙනවා පිඹුරු මුඛයෙන් පිඹුරු මුඛයට දරණු සර්ප මුඛයෙන් දරණු සර්ප මුඛයටපත් වෙනවා කියලා. ඒ කියන්නේ ඔයාලා දැකලා නැද්ද සර්පය සර්පය ගිලිනවා. මම දැකලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙම අවස්ථා තියෙනවා. ඒ තමයි කලින් සංසාරේ සර්පය දෂ්ට කරවලා මරවලා. එහෙමයි. මනුස්ස ලෝකයකට ආවට පස්සේ සර්පෙක් දෂ්ට කළාම නැරෙනවා. මහත්තයා අපි කොයි කොයි දේවල් කළා තියෙනවද කියලා. දැන් මෙහි තියෙනවනේ පුංචි කාලේ, මධ්‍යම වයසේ, අවසාන කාලේ. දැන් සාමාන්‍යයෙන් අපි මැදි වයසේනේ ගත කරන්නේ. එහෙයි. එතකොට අපිට තව තියෙනවා මේ කර්ම විපාක දෙන කාලය. අපි කොහොමද දන්නේ මේවා වෙලා තියෙන විදියට? මිනිස්සු බඩ වතුර වතුර වතුර කිකියා මිනිස්සු නැරෙනවා. එහෙමයි. සමහර මිනිස්සු මට බඩගිනි බඩගිනි බඩගිනි කිකියා මැරෙනවා. ඇඟ දනෝ දනෝ දනෝ කිකියා මැරෙනවා. අපි දන්නවද කොහොමද එයාලගේ ජීවිතවල අභ්‍යන්තර තත්ත්වය කියලා? භයානක තත්ත්ව මහත්ම ඒවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා අනුන්ට වසවිස දීලා මරලා තියෙනවනම්. එයා අපාය ඉපදිලා ගොඩෝ බලවත්ව පිච්චෙනවා කියනවා. പ്രേත ලෝක ආදී දේවල් වලට ආවට පස්සේ කුණු වෙලා ගඳ ගන්නවා කියනවා. කුණු වෙලා ගඳ ගහලා කියනවා പ്രേතයෝ ඉන්නේ වාසවිස කියන්නේ හදිහුණියම් කරන අය. එහෙමයි ස්වාමීනි. මනුස්ස ලෝකයට ආවට පස්සේ හදිහූණියන් වලින්ම මැරිලා යනවා කියනවා. වසවිසාහු වෙලාම මැරිලා යනවා. අම්මෝ දන්න මේ හිතේ සිටිවිල්ලක්වත් ඇති කරගන්නත් එපා. මිනිස්සෙකු නම් හදිහූණියන් කරන්න. එහෙමයි ස්වාමීනි. Taman කාට හරි හදිහූණියන් කළාද? එයා සංසාරේ ගොඩාක් දුක් විඳලා උපනෝපන් ජීවිතේ අහක යන හදිහුණියන් වදිනවා යාළුවා. ගෙයක් හොයාගෙන යනකොට හදිහුණියන් තියෙන gedarakම අහුවෙනවා. ඒ නිසා සීනෙකින්වත් කරන්න හොඳ නැහැ. Taman ධර්මයේ දන්නේ නැති කාලේ ඔය ඔයගේ පිටිපස්සේ ගිහිල්ලා තියෙනවා නම් මහසෑය ළඟ සමාව අරගෙන දණ්ඩ නමස්කාර කර කර වැඳ වැඳ සමාව අරගෙන සීලේ පිහිටලා මේ ජීවිතේ ආයෙ සුවපත් කරගන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේවා මොකද Taman කරන දේ Taman දෙනවා. ඊට පස්සේ තියෙනවා යම්කිසි කෙනෙක් ගින්නෙන් මරලා තියෙනවද? ඉතින් එයා නිරේ වැටිලා බොහෝ කාලයක් දුක් විඳලා යම ලෝකෙන් කැරකි කැරකි ඇවිල්ලා මනුස්ස ලෝකයට ආවට පස්සේ ලදරු වයසේ හෝ මධ්‍යම වයසේ හෝ මාළු වයසේ හෝ ගින්නෙන්ම මැරෙනවා. දැන් ඔබ බෝම්බ පහර ගිනි වලට අහු වෙන ඒවා. ගෙවල් ගිනි ගන්න ඒවා. ඒ ඔක්කොම මේ තමන් සංසාරේ අනිත් අය ගිනි තියලා මරලා. ස්වාමීනි අනතුර වෙන සමහර අවස්ථාවල අදාළ කෙනාම අනතුරට භාජනය වෙලා එක්ක එකට හිටපු අනිත් අය වෙනස් වෙලා මහත්ය එහෙම වෙනවනේ. ඒ කාරණා දැන් ඔන්න බලන්න දැන් ඔය පහුගිය දවස්වල අපේ ස්වාමීන් වහන්සේ නම අඳුරන යාළුවෙක් ඉඳලා තිනවා එයා කතෝලික. එහෙමයි ස්වාමීනි. ඒකට ඒ ස්වාමීන් වහන්සේ එයාට කෝල් එකක් දීලා කියලා තිනවා මේ මේ මේ නම කියලා මම හිත මේ මේ අපි කියමුකෝ මේ අහවල් අසපුට දැන් ඒ මට ඒක සිද්ධිය හමුනේ ගම්පහ අසපුව. එහෙමයි සර්. ගම්පහ අසපුව වැලිවිරි තියෙනවනේ. ඉතින් මම හිත ගම්පහ අසපුවට එනවා. ඉතින් ඒ නිසා ඔයා මේ හිත අනිවාර්යෙන් ඉන්න මට ඔයා මොන ගහින්ද. ඊට පස්සේ අරයා කියලා නෑ මට දැන් හිත පල්ලි යන්න තියෙනවා. ඊට නෑ නෑ මට ඔයා ගොඩක් කාලයක් මුණ ගැහුන්නේ නෑ. ඉතින් පුළුවන් නම් එන්න කියලා කියලා. එහෙමයි. ඒකට අර යාළුකම වැඩි නිසා එයා එදා කටුව පිටිය මේ පල්ලියට යන්නේ නැතුව එයා මේ හාමුදුරුව බලන්න ගම්පාසපුවට ඇවිල්ලා. එහෙමයි ස්වාමී. ඉතින් එදා එයා ගියා නම් පුපුර ඒ පිපිරීමේදී එයා ඉන්නවා. එහෙමයි. දැන් සමහර තැන්වලදී වෙලා එක තැනක වෙලා තියෙන ඔය දැන් ඔය බෝම්බ පුපුරපු සිද්ධි. එතන ඒ ඔය බෝම්බ පුපුරවාගත්ත තැනම පුතෙක් ඉඳලා ඒ ළමයා පහම් පත්තු කරන්න ගිහලා ඉතිපහන්. ඒක පත්තු කරලා එනකොට එතන එයා ඉඳගෙන හිටපු තැන වෙන දෙන්නෙක් ඉඳගෙන. ඉතින් මෙයාට ඉඳ තැන නැතුව එළිය තමයි එනේ ඉඳලා තියෙන්නේ. එහෙයි. ඒක පුපුරන වෙලාව මෙයා එළිය. කර්මානුරූපව බලන්න එහෙම කරන හැටි. එහෙමයි. තව එක සිද්ධියක් වෙලා තියෙනවා එක මහත්තයෙක් එයාත් පල්ලියන්න මේ වාහනේ එළියට දාන්න හදනවා හදනවා වාහනේ කෙල්ලලා ඉන්නේ ස්ටාර්ට් වෙන්නේ. එහෙමයි. ඉතින් ගොඩක් වෙලා. ඊට පස්සේ මෙයාලා මොකද කරන්නේ ඒකත් එක්ක ඔට්ටු වෙලා බැරිම තැන වාහනේ ගෙදර දාලා පයින් හරියන් කියලා එළියට බහිනකොට තමයි හරියන් පිපිරුවේ. එහෙමයි. බලන්න අර මේ ඔය වල් කියන හැටි. සමහර අය අහගෙන අය යනවා ඉතින්. එහෙමයි ස්වාමීනි. කර්මාන රූප ඉතින් අපි දන්නේ නැහැ මහත්මයා මේවා වෙන්නේ කොහොමද කියලා. ඊළඟට තන එක තාත්තා කෙනෙක් ගෙදරයි ඔක්කොම බෝම්බෙට වුණ. එයාට හානියක් වුණේ නැහැ. එයා ජීවත් වුණා. එයා දවස් දෙකක් ඉඳලා දැන් හිත හදා ගන්න බැරි තැන කෝච්චියට බෙල්ල තියලා. ඒකට එයාගේ මරණේ තියෙන්නේ කෝච්චියකට හොවෙන්න. බෝම්බෙකින් විනාශ වෙන්න නෙමෙයි. දෙකම මරණනේ. නමුත් මරණේ සිද්ධ වෙන්නේ නැහැටි. එහෙමයි ස්වාමීනි. මහරණ දැන් අපි හිතනවා බෙල්ලි වෙල්ලා ගන්නකොට අම්මෝ කොච්චර ඒ දුකක්ද කියලා. නමුත් එයාගේ කර්මාරූප එයාට හිතෙන්නේ ඒකම කරන්න ඕන කියලා. තව සමහර හිතෙත් හිතෙනවා පර්වතෙන් ගිහිල්ලා පනින්න ඕන කියලා. එයාගේ කර්මාරූප එයාට හිතෙන්නේ ඒක. සමහර අයට වතුරට පනින්න ඕන කියලා. එහෙමයි. දැන් ඔන්න කාන්තලේ අම්ම කෙනෙක් හිටියා. ඒ උන් දැන් මොකද කරන්නේ කාන්තලේ වැවට පනින්න ඕන කියලා දරුවෝ දෙන්නත් එක්ක ඇවිල්ලා ඒතකොට මිනිස්සු හැමතැනම ඉන්න නිසා ත්‍රිකුණාමලේ බස් එකක් ඇවිල්ලා ඒකේ නැගලා ගිහිල්ලා අර මොකද්ද කෝවිලක් තියෙනවා එතන මේ මුහුද ප්‍රපාතේ වගේ. එහෙමයි. ඊට පස්සේ දරුවෝ දෙන්න අරගෙන ගිහිල්ලා ඒකෙන් පැන්නා. ඊට පස්සේ දරුවෝ දෙන්නත් අල්ලු කරලා පැන්නා. දරුවෝ දෙන්න මේ ගල් වලට වැටිලා කුඩු පට්ටම් වුණා. අම්මා ඉතුරු වුණා. එහෙමයි. කර්මානුරූපව කොහොමද? සමහර වෙලාවට ඉතින් අපි දන්නේ නැහැ මේවා සිද්ධ වෙන හැටි. සමහරට බෝම්බ පුපුරව ගන්නවා පුපුරව ගත්ත එක ඉතුරු වෙනවා. ඉතින් මේ වගේ අපිට තේරෙන්නේ මේ මරණ සිද්ධ වෙන හැටි. ස්වාමීනි මේ කර්ම විපාක විශේෂයත් අචින්තයයි විදිහට ඒකනේ අපිට තේරෙන්නේ නැහැ මහන්තයා. එහේ. මේ තියෙන රහතන් වහන්සේලාගේ වචන විතරයි අපිට හිතන්න තියෙන්නේ. ඊට පස්සේ දියේ ගිල්වලා කවුරු හරි මරලා තියෙනවනම් එයා මොකද කරන්නේ බොහෝ කාලයක් මේ විපාක විඳලා විඳලා මෙයාට හැදෙන ශරීරේ ගොඩාක් විරූපී කැඩුණු බිඳුණු ශරීර අවයවයන් ඇතුව දුර්වල වූ අත්පා ඇතුව බලවත්සේ කැළඹුණු සිතින් මරණයටපත් වෙනවා වතුරේ ඉන්න කෙනා වතුරේ මේ ගිල්වල මන අතපය වකුටු වෙලා ඉතින් එයා ඉපදෙන්නේ එහෙම එහෙමයි සර් අතපය වකුටු වෙලා ඉපදෙලා ඉපදෙනවා ඉතින් කොහොම හරි එහෙම නොවිලා ඉපදුණත් මෙයා මැරෙන්නේ වතුරේම ගිල්ලා සමහර වෙලාවට බලන්න කෙනෙකු වතුරට වැටුණාට පස්සේ ඒ වතුරට වැටුණ කෙනා බේරන්න ගන්න යන කෙනා මැරෙනවා. අරයා ඉතුරු වෙනවා. සමහර බේරන්න යන කෙනා මැරෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් මෙහෙම තමයි මේ ස්වභාවල් තියෙන්නේ. අනිත් අය අවියායුධ වලින් කොටා මරයිද ඔය කට්ටිය ඒ අය ගොඩාක් අපායේ ඉඳලා කඩු කිනිසි වලින් කපලා කොටලා මරලා දාම්පු අය ඊළඟට ඔය දැන් ඔය ගබ්සා කරනකොට අඬුවෝ දාලා දරුවෝ ආණ්ඩු වලින් කප කපා මරන්නේ. ඒ අය නිරේ බොහෝ කාලයක් දුක් විඳලා ඉපදෙන ඌරු කුකුලෝ එළු ගව ආදී සත්වයන් අතර උපදින්නේ. ඊට පස්සේ චාප්පු වේලි බෙලි කප කපා සත්තු මරන්නේ. සංසාරේ තමන්ම කරපේ. මහන්තේ මේ සත්තු නිදහස් කරනවා කියලා නම් මේ අබේ දානෙ දෙනවා කියලා ඉවර යන්නන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ ඒ උන් කර්මානුරූපව ඒ සත්වය එහෙම වෙලා. අපිට කරන්න දෙයක් නැහැ. ඒකයි මම කිව්වේ මේ පුළුවන්කමක් තියෙනවා නම් මේ අබේදානයේ විදිහට තියෙන මේ මේ මනුස්සම මනුස්ස වර්ගයා මැරෙන එක වළක්වන්න නැත්තම් මේ ගබ්සා කරන එක වළක්වන්න නැත්තම් ඊට පස්සේ ආදායම් නැහැ කියලා දරුවෝ හදන්න නැතුව ඉන්න අයට ආධාර උපකාර හරි කරන්න නැත්තම් එහෙම හරි මේ මේ මේක ඉවරයක් නෑ මහත්තයා මේ සංසාරයේ ස්වභාවය ඉතින් ඒ අය මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ සංසාරේ අව්‍යාවිද වලින් මරලා ඒ අයත් අව්‍යාවිද වලින්ම මැරෙනවා. ඉතින් ඒ නිසා ඔබ සංසාරේ කවුරු හරි අව්‍යාවිද වලින් මරලා තියෙනවනම් ඔබ ඉදිරියට අව්‍යාවිද එනකල් කර්මය බලාගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. කර්මය බලාගෙන ඉන්නවා. ඉතින් අර එක දරුවෙක් අර මැෂින් එකකට අත දානකොට අත ඒ මැෂින් එකට ගිහිල්ලා අඟල් භාගයට මේ අඟිල්ලේ ඉඳලා මේ පත්ත ළඟටම අත අඟල් භාගයට චප්ප වෙලා. ඉතින් අපි දන්නවද මේ කර්ම කොහොමද කියලා? ඒ නිසා මේ පාරේ යනකොටත්, ගෙවල් වල ඉන්නකොටත් කොහේ ගියත් හැම වෙලාවම විපාක දෙනට විපාක දීම පිණිස කර්මයක් බලාගෙන ඉන්නවා. ඒ නිසායි මේකෙන් ගොඩ යන්න කියලා කියන්නේ. ඊට පස්සේ ස්වාමීන් නාගසේනයන් වහන්සේ අකල් මරණ කියලා දෙයක් ඇතයි කිව්වට කියලා ඔබ වහන්සේ දැන් කියනවනේ ඔය මට තව උපමාවක් කියලා දෙන්න. එහෙමයි ස්වාමීන්. කියනවා රජතුමනි ගින්දරක් ඇවිලිලා ඒ ගින්දර දර නැතුව නිවිලා යනවා. එහෙමයි. දැන් ගින්දරේ ආවිස ඉවරයිද? එහෙමයි ස්වාමීනි දරත් එක්ක ඇවිල්ුණේ ඉවරයි කිව්වා. ඕක තමයි කෝ කාල මරණ උපමාව. එහෙමයි. ජින්දරක් ඇවිලීගෙන යනකොට වැස්සක් එනවා. මොන දැන් නිවෙනවා. දැන් ගින්දරට ආවිස හරියද කිව්වා. නෑ ස්වාමීනි ගින්දර ඇවිලෙන්න දර තියෙද්දි වතුර නිසා නෙවුණා. ආන් ඒ වගේ කිව්වා අකල් මරණ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙන රජතුමාට කියනවා නාගසේන මහරහතන් වහන්සේ ඔන්න යම්කිසි කෙනෙක් අහසේ වලාකුළු ඇවිල්ලා ඒකෙන් වැස්ස දැහැරෙනවා. හරිනේ ස්වභාවික සිද්ධියන්නේ. එහෙමයි. ඊට පස්සේ අහසේ වලාකුළු ඇවිල්ලා වැස්ස වහින්න හදනකොටම නැත්නම් පොඩ පොද වැටෙනකොටම ලොකු හුළඟක් ඇවිල්ලා වලාකුළු ඈතට යනවා. එහෙයි. ආන් මේ වගේ තමයි කෝ අකාල මරණ. එහෙමයි. ඒකේ සම්පූර්ණ සිද්ධිය සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ මනුස්ස ලෝකයකට ආපු කෙනාට සම්පූර්ණ මිනිස් ආයුෂ ගෙවන්න දෙන්නේ නැහැ. ස්වාමීනි එහෙම නොදෙන්නේ කර්ම විපාක නිසා ඒක ඒකට හේතු ටිකක් කියවනේ. ඒ හේතුව තමයි වාත වාතේ කිපෙනවා පිත කිපෙනවා තෙම කිපෙනවා උපක්‍රම වෙනවා තුන් දොස් කිපෙනවා එහින් තමන් සාපිපාසාදීන් කරපු කර්ම වෙනවා කර්ම විපාක වල ඒක ඒව කොහොමද හේතු වෙලා එහෙමයි සාමයි මේක සිද්ධ වෙනවා ස්වාමිනේ අවසරයි අපි මරණය පිළිබඳ අකාල අකාල මරණ ගැන. ඉතින් මහත්තයා ආහාර නොලැබීමෙන්, බීමට පැන් නොලැබීමෙන්, සර්පයන් දෂ්ට කිරීමෙන්, වසවිස ශරීරගත වීමෙන්, ජීන්නෙන්, ජලයෙන්, අව්‍යායුධ වලින්, හදිසි අනතුරු වලින් අකාලයේ මිය යාම් තියෙනවා. ඒ වගේම වාත කිපීමෙන්, පිත කිපීමෙන්, සෙම කිපීමෙන්, වාපිත්සෙන් කිපීමෙන්, විෂම පැවැත්මෙන්, උපක්‍රමයෙන් අකාලයේ මිය යාම්. එහෙමයි. ඒතර මහත්තයා මට මේකට මතක් වුණේ ඔබට මතක නැද්ද පිරිතේ ආනුභාවය කියද්දී පිරිතේ ආනුභාවයේදී තියෙනවා කර්ම විපාකයෙන් හැර වා පිත් සෙම් කිපීමෙන් උපක්‍රමයෙන් විසම පරිහරජ්‍යාවෙන් ඒ කියන්නේ ඔය තියෙනවානේ වාත සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, සාන්තිපාතික ආබාධා, උතුපරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා, කම්ම විපාකජ ආබාධා කියලා නේ ආබාධ අට තියෙන්නේ. ඒකෙන් නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන්නේ කර්ම විපාකයෙන් හැර අනිත් ඒ වගේ නැරෙනවා අකාල මරණ කියලා. එහෙමයි. ඊට පස්සේ පිරිත්වල තියෙනවා වා පිත් සෙම් ඒ වගේ වාපිච්චයෙන් කියන තුන්දොස උපක්‍රමයෙන් විෂ ශරීරගත වීමෙන් ආදී වෙන දෝෂ අනතුරු පිරිත් බලෙන් නතර කරන්න පුළුවන් කියනවා. එහෙනම් මහත්තයා අකාල මරණ පිරිත් බලෙන් නතර කරන්න පුළුවන් කමයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක ධර්මානුකූලයි. ඒ නිසා තමයි මහත්තයා අපි කියන්නේ වාහනයක නගිනකොට ජීවිත ආරක්ෂාව පිණිස පවතින මෝර පිරිත. එහෙමයි. සිහි කරන්න. එහෙමයි ස්වාමී. ඊට පස්සේ අඟුලිමාල පිරිත. එහෙමයි. ඊළඟට දජග්ග පිරිත. එහෙයි. දැන් අපි කියමු අමනුෂ්‍යයන්ගේ නිසා මැරෙන්න පුළුවන්. ඒක ඕපක්‍රමික ආබාධා. උපක්‍රමයෙන් මැරෙන ඒවා. එහෙමයි ස්වාමී. ඒකට ඒවට පිරිත් සිහි කරන්න ඕන. මොකද ශ්‍රද්ධාවෙන් පිරිත් බලයේ මුල් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. දැන් එක මේ මෑණි කෙනෙක් විස්තරයක් ලියලා ඉවර තියෙනවා. එයාගේ ස්වාමියා එයාගේ ස්වාමියාට පිළිකාවක් හැදිලා. එහෙමයි. ඉතින් ඉස්පිරිතාලෙන් එවලා තව දවස් කිහිපයක් ඉන්නේ කියලා. මේ අම්මා එක දිගට අඟුලිමාල පිරිත කියලා කියලා මේ අදිෂ්ඨාන කරලා පෑන් දීලා. ටික ටික ටික ටික මේ මහත්ය හොඳ අතට හැරෙලා. අවුරුදු 5ක් ඉඳලා ඊට පස්සේ හදිසිය ආපු ඩෙන්ගු රෝගයක් ඩෙන්ගු නැහැදිලා මැරෙන පිළිකාවෙන් නෙමෙයි මැරිලා තියෙන්නේ ඩෙන්ගු රෝගයෙන් මැරිලා තියෙන්නේ. ඒතර පිළිකාවෙන් මෙයාව ජීවත් කරන්න බෑ කියලා gedare උපු ලෙඩා පිරිත් බලෙන් තියාගත්තානේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට මට හම්බ වුණා හිමාලිගේ හාමුදුරනම. ඒ හාමුදුරුව මහා ප්‍රපාතයකින් වැටිලා. ඇවිදගෙන ඇවිදගෙන කැලේ කලන්ත හැදිලා ප්‍රපාතයෙන් වැටිලා මහා ප්‍රපාතයෙන් ශරීරේ කුඩු පට්ටම් වෙලා. එහෙමයි. සිහිය තියෙනවකව අතපය හොලවන්න බෑ කිව්වෝ. එකපාරම කල්පනාවට ආවකව එකම පිරිතයිකව මතක් වෙන ගුරු හාමුදුරුව අනාත්ම ලක්ෂණ සූත්‍රයේ මේ කී කටපාඩම් කරවලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ හිත හිතා ඉඳලා. එහෙම නින්ද ගිහලා ඊට පස්සේ ටික වෙලාවකින් නැගිටලා ඒ හාමුදුරුවෝ ආයේ පරණ විදියටම ගිහිල්ලා. ඒ හාමුදුරුවෝ විසින්මයි මට ওই කතාව කිව්වේ. එහෙමයි. මට කියනවා බලන්න මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ආස්තරිය කියලා. ආරක්ෂාව නේද ස්වාමී? ඒ ආරක්ෂාවේ ධර්මයේ. ඉතින් ඒ නිසා මේ අකල් මරණ තියෙනවා ඒවා වළක්ව ගන්න පුළුවන්. ඒකයි ළමයිට පිරිත් කියවන්න, පිරිත් හුරු කරවන්න, තුනුරුවන් ජීවිතේ පූජා කරවන්න. ඊළඟට පිරිත් නූලක් බලන්න. පිරිත් නූලක්වත් අපේ තියෙන පිරිත් නූලක්වත් ඉතින් මිනිස්සුත් එකපාර වාහනයක් ගත්තත් එක එක තැන් වලට දුවන මිසක්කා මේ රුවන්වැලි මහසෑයට ගිහිල්ලා පිරිත් නූලක් පිරිත් කරගෙන ආරක්ෂා කරලා එහෙම දාගෙනILLත් නෑනේ මහන්තයා. මොනවම් කරන්නද ඉතින්? අර මේ අනතුරු සියල්ලට විවෘතව ඒගොල්ලන් මේ අන ඒ කර්ම විපාක විපාක දෙන්න පරිසරය හදාගෙනම ඉන්නවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තියෙනවා දැන් රජ්ජුරුවන්ට උපමා වලින් විස්තර කරනවානේ මේ අකල් මරණ තියෙනවා කියලා. ඊට පස්සේ කිව්වා ඊළඟට තව උපමාවකින් විස්තර කරනවා දැන් සර්පෙක් දෂ්ට කරලා ඒ විස ශරීරගත වෙලා ඒකෙම මැරෙනවා කියන එකක් වෙනවනේ. එහෙමයි. නමුත් සර්පෙ දෂ්ට කරපු ගමම්ම ඒ බෙහෙත් කරපු ගමන් විස ශරීරගත වෙන්නේ නැහැ. ඒතර විස සම්පූර්ණයෙන්ම ශරීරගත වෙලා ලෙඩා මැරෙනවා කියලා එකකුත් තියෙනවා. විස ශරීරගත වෙලා වෙන්න කලින් විස බානවා කියලා එකකුත් තියෙනවා. ඒ වගේ තමයි සම්පූර්ණයෙන්ම ආයස ගෙවලා මැරෙනවා කියලා එකකුත් තියෙනවා. අකාල මරණ කියලා එකකුත් තියෙනවා. එහෙමයි ඊට පස්සේ කියනවා ඊතලයකින් විද්දාට පස්සේ වේගෙන් ඒ ඊතලයේ ගිහිලා වැටෙනවා. එතකොට ඒ ඊතලයේ ආයස. ඊතලයෙන් වේගෙන් විදිනකොට මැදට බිත්තියක් අහු වෙනවා. ලෑල්ලක් බෝඩ් එකක් අහු වෙනවා. එතකොට ඊතලයේ යන වේගය අතරමඟදී නතර වුණා. ආන් ඒ වගේ තියෙන අකාල මරණ. ඊට පස්සේ තියෙනවා ලෝහ වාජනයකට අපේ නාගසේන මහරහතන් වහන්සේ නොයේක් මధుර මනෝහර උපමා කියනවා. ලෝහ වාහජනයකට තට්ටුවක් දානවා කියනවා. ඒතකොට එකෙන් හඳ රැව් පිල්කව දිදී යනවා. ලෝ ඒක තමයි ඒක උපමාවක් කාල මරණවලට. ඊට පස්සේ ලෝහ වාදනයකට තට්ටුවක් දානවා. හඳ රැව් දිගින උන්ට වාදනය අල්ලනවා. අල්ලපු ගමන් හඳ නැති වෙනවා. ඒ වගේ කියනවා අකාල මරණ. ජීවත් වෙන්න අවශ්‍ය තියෙද්දි මැරෙන්නේ. ඔය වාහන වලට යට වෙලා වස විස අහු වෙලා මේ ගඟේ මුහුදේ පැනලා වතුරට ගියලා මැරෙන අයට ජීවත් වෙන්න අවශ්‍ය තියෙද්දි මැරෙන්නේ. අපි කියනවා මිනිසුන්ට ඉතින් දැනුම වැඩිනේ ඥානෙ වැඩිනේ. ඒ මිනිස්සයා ගෙනාපු ආයස. ගෙනාපු ආයස නෑ සියලු මිනිසුන්ට මනුස්ස ආයස තියෙනවා. අකාල මරණ වැඩි. ඊට පස්සේ තියෙනවා රජතුමනි කුඹුරකට වතුර හරවලා ගානට කාලට ගොයන් හැදිලා කරල් බර වෙලා ආසන්න එනවා. ওই වගේ කොහොම කාල මරණ. කුඹුරක් ගොයන් ටික හරි ගසලා ඉතින් වැස්ස නැති වෙනවා වතුර නැති වෙනවා ගොයන් ටික මැරෙනවා ඒකට ඒකට හේතුව අර පරිසරේ ගොයම සම්පූර්ණ ආයස වින්දේ නැහැ ඊට පස්සේ ඕන ওই විදිහට තමයි මේ අකාල මරණ සිද්ධ වෙන්නේ කියනවා ඊට පස්සේ කියනවා ගොයමක් ඔහොම තියෙනකොට ගොයම හොඳට පැහිලා අස්වැන්න එනවා. ඔහොම ඉන්නකොට ගොයමක් පැහිලා තියෙනකොට මේ මේ සීතල අයිස්වැස්සක් එනවා. අයිස්වැස්සක් ගොයමට આવොත් ගොයන්ට කිවර. එහෙමයි. ඒවා අකාලෙයි. ආන් මේ විදිහට කෝ අකාල මරණ මැරෙන්නේ. මහත්තයා ඔය පුනරුත්පත්ති ගැන කට්ටි කතා කරනකොට ඔය පුනරුත්පත්ති ගැන ගොඩාක් විස්තර තියෙනවනේ මං අහවල් තැන හිටියා අහවල් තැන හිටියා කියලා කියන්නේ. ගොඩාක් අය බලන්න සියදිවි හානි කර ගැනීම. වාහන වලට හැප්පීම්. තේරුණා නේද? ඒ වගේ අකාල මරණ වලටම පත්වෙච්ච අය තමයි පුනරුත්පත්ති කියන්නේ. ඒ හේතුව තමයි එයා ආයුෂ තියෙද්දී අකාලේ මැරෙනවා. නමුත් අර ආයුෂේ බලවත් වෙලා ආපහු මනස උපතක් දෙනවා. නමුත් මිනිස්සු හිතන්නේ උපතෙන් උපත මිනිස්සු වෙවීම යනවා කියලා. පුනරුත්පත්ති විශ්වාස කරමින් පුනරුත්පත්ති පොත් කියවන මිනිස්සු හිතන්නේ මිනිස්සු මෙරි මෙරි මිනිස්සුම වෙලා උපදිනවා කියලා. එහෙම නෙමෙයි. මේ මිනිස්සු ගොඩාක් අය බලන්න සමස්තයක් වශයෙන් මැරිලා තියෙන අකාල මරණ ආයුෂ තියෙද්දි. ඊතුරු ආයුෂේ ඊතුරු ඊතුරු ආයුෂේ බලවත් වෙනවා. අසුරමත් ස්වාමීන් අවස්ථාව තේරුම් ඒ අවස්ථාව තේරුම් ගන්නවා. ඊට පස්සේ තමයි ආය මිනිස්සෙක් වෙලා උපදින්නේ. එහෙමයි. ඉතින් ඒ වාගේ සිද්ධි තියෙනවා ඉතින්. මේ විදිහට දේශනා කරනකොට නාගසේනයන් වහන්සේ ආශ්චර්යයි. ස්වාමීනි නාගසේනයන් වහන්සේ අද්භූතයි. කරුණ ඊතා මනමින් දැක්කුවා. උපමාව සොඳුරු ලෙස පෙන්නවා. අකල් මරණ ගැන පැහැදිලි කළා කාල මරණ ගැන පැහැදිලි කළා කරුණ උඩට මතු කළා ප්‍රකට කළා වඩාත් පැහැදිලි කළා ස්වාමීනි වික්ෂිප්ත වූ පැහැදිලි සිතක් නැති මිනිහෙක් පවා මේ එක උපමාවෙන්නුත් අකාල මරණවා කියනවා කියලා තේරුම් ගන්නවා පැහැදිලි සිත් ඇති මනුෂයා ගැන කවර කතාවද ස්වාමීනි පළවෙනි උපමාවෙම මට තේරුණා අකාල මරණ තියනවා කියලා ඔබ වහන්සේගේ මధుර මනෝහර උපමාහන්ට මං හරි ආසයි එහෙමයි සර්. ඒ නිසා කියනවා මම නැවත නැවත ඔගේ අවස්ස අවස්ස ගත්තේ. එහෙමයි. ප්‍රීති ස්වාමීනි සතුටුයි මම අනුමෝදන් වෙනවා කියලා දහම් කතාව රජුර අනුමෝදන් වෙනවා. ওই අකාල මරණ ගැන තියෙන විස්තර. ස්වාමීනි අවසරයි දැන් එහෙම අකාලේ අස්වාභාවිකව මැරෙන්න ඉඩකඩ තියෙනවා කියන දේ අපි පැහැදිලි කරගත්තේ ඔබ වහන්සේට පහදවදාලේ. ස්වාමීනි එහෙව්කොට දැන් ලෙඩ කොට උපස්ථාන කරන කෙනෙක් කිසියම් විදිහකට ඒ සම්මාන සත්කාරයේ නිවැරදිව කරන්නේ නැතුව මගහැරුණොත් එහෙම ඒක ඒක අකාල මරණවට නෙමෙයි. දැන් ලෙඩාට නිසි ප්‍රතිකර්ම හම්බ වෙන්නේ නැතුව ලෙඩා මැරෙනවා කියලා කියන්නේ අකාල මරණයක්. ස්වාමීන් දැන් සමහර අවස්ථාවල වයෝවෘදල අම්මයි තාත්තා ඉන්නවා මේ ආහාර පාන ටිකත් නිවැරදි වෙලාවට ලැබුණ නැත්නම් ඇඟ වෙවුලනවා, බඩගින්න තදින් දැනෙනවා. ඒ අර දැන් සඳහන් වුණානේ ස්වාමීනි ආහාර නොලැබී යමින් ආහාර නොලැබී යමින් මැරෙනවා කියලා. ඉතින් ඒකයි ඉතින් ගොඩාක් අය ඉතින් අපි නිකන් අර සුදුහුණු ගා ගන්නවා මිනිස්සු ඒ මනුස්සයා ගෙනාපු ආයුෂ කියලා. එහෙමයි. නමුත් මිනිස්සෙක්ගේ මහත්ය අවසාන මොහොත දක්වා මිනිහා බේරගන්න දඟලන්න ඕන. එහෙමයි ස්වාමීනි. අවසාන මොහොත දක්වා ඒ මිනිස්සයා බේරගන්න දඟලන්න මොකද මේකෙන් වැටිලා නිරේකට ගියොත් කල්ප ගානක් ගොඩ එන්න බෑ. මිනිස්සෙක් කියන්නේ මහත්ය දවසක් ජීවත් වෙන එකක් වටිනවා. එහෙමයි. දැන් මගෙන් ඇවිල්ලා පුතේ කැව්වා අනේ අපේ ආච්චි පුදුම විදිහට දුක් විඳින්නේ. ඒ ආච්චි ජීවත් වෙලා ඉන්න එක කර්මයක් කියලා මට හිතෙන්නේ කිව්වා. මං කවත් උඹ වැරදි. එහෙමයි ස්වාමීනි. ඔය ආච්චි මැරිලා යන්නේ නිරේට නම් ඔය ළිඩ ඇඳේ ඉන්න එක සැපක් නෙවෙයිද? ඔය ආච්චි මැරිලා මේ අසූචි කන ඊළඟට මල මුත්‍රා ගොඩේ ඉපදෙන ප්‍රේතියෙක් වෙලා ඉපදෙනවා නම් මොයේ මිනිසෙක් විදිහට ඔය ඉන්න එක මදිද? අනේ ස්වාමිනේ මට සමා වෙන්න කියලා නිවැරදි කරගත්තා. ඒ නිසා අපේ මේ මිනිසුන්ගේ ඥානෙ වැඩි කමට මිනිස්සු හිතන ඔච්චර විඳෝ විඳෝ ඉන්නවට වැඩිය හොඳයි මැරෙන එක කියලා. මේ මිනිස්සයා සංසාරේ ගමන දන්නේ නැහැ. සංසාරේ චක්‍රය දන්නේ නැහැ. ඒ මිනිස්සයා මැරිලා යන්නේ නිරේ නම්. ඒ නිරේ ගිනි දැල්ලෙක්වත් කවුරුවත් මේ කවුහරණක් නැහැ. නිසා මානව ජීවිතේ ජීවත් වෙන එක වටිනවා. ඉතින් ඒ නිසා ඒවා ගැන අපි කල්පනා කරන්න ඕන. දැන් අපි ඒත් එක්කම තව කාරණාවක් කතා කරමු. ඒකේ ඊළඟට තිබුණා චෛත්‍ය ප්‍රාතිහාරය ඒක අපි කලින් කතා කළා. ඊළඟට ධර්ම අවබෝධය කරන්න බැරි අය ගැන අපි කලින් කතා කළා. එහෙමයි. ඊට පස්සේ ඒ අර පුංචි ළමයිට අවුරුදු 7න් පහළ ළමයිට බැරි එක නිවන එච්චර ගැඹිර දෙයක් කියලා. ඉතින් ඒවා කලින් කතා කළා. ඒවා අපි අර ඒ අවස්ථානුකූලව ගත්ත වෙලාව අනුව ඊළඟට අපිට තියෙන්නේ නිර්වාණයේ ඇති ඒකාන්ත සැපය ගැන. රජුරු අහනවා ස්වාමීනි නිර්වාණයේ ඒකාන්ත සැපයක් තියනවද? නැත්නම් දුකක්. දුකෙන් මිශ්‍රයිද? කියන රයිතුමනි නිර්වාණය කියන එක දුක මිශ්‍ර දෙයක් නෙමෙයි ඒකාන්ත සැපයක්. ඉතින් ස්වාමීනි නිර්වාණය කියන්නේ ඒකාන්ත සැපයක් නම් මේ මට නම් ඒක හිතන්න අමාරුයි. ඇයි ඇයි කියලා හෙව්වා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ නිවන් දකින්න කියලා මේ ආමඳුරරු එක වේලක් වළඳලා ඉන්ද්‍රිය සංවරය කරලා බ්‍රහ්මචාරි වෙලා ඊළඟට මැසි මඳුරු වදුරත් එක්ක ගොඩාක් බන බහනා කළ වීර්ය කළ ගොඩාක් දුක් විඳිනවා නිවනට. ඉතින් ඔහොම දුක් විඳලා ලැබෙන නිවන මම නම් හිතන්නේ දුකක් එක මිශ්‍රයි. මොකද මේ විඳින දුකත් එක්ක. ඊට පස්සේ අම්මලා තාත්තලාගෙන් වෙන් වෙලා ඉතින් ඒ නිසා මේක නිවන කියන්නේ දුකක් කියලා අපිට හිතෙන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමිනේ බලන්නකො මේ ලෝකෙ මිනිස්සු. ඒ පංචකාමයෙන් සතුටු වෙවි සතුටු වෙවි සතුටු වෙවි රූප ශබ්ද ගන්ධ රස විඳ විඳ ඊළඟට සෙන් පවුඩර් ගහගෙන හොඳ හෝ නරකෝවා හිත හිතා හොඳට සැප විඳිනවා සැප දේවල් කර කර සැප විඳිනවා ඉතින් ඔබ වහන්සේලා දුක් විඳ විඳ සැපක් හොයනවා ඉතින් මට නම් හිතන්නේ හිතෙන්නේ ওই නිවන කියන්නේ ඒකාන්ත සැපයක් නෙවෙයි දුකින් මිශ්‍රයි ඊට පස්සේ කියනවා ඒක තමයි අර මාගන්ධිය සූත්‍රය තියෙනවා මාගන්ධිය මේ මාගන්ධිය සූත්‍රේ මාගන්ධිය බමුණ ඒක තමයි බුදුරජාණන් වහන්සේට කිව්වේ ඔබ වහන්සේ දියුණුව නසනවා කියලා. මොකද මේ ඉන්ද්‍රිය සංවරය ගැන කියලා. ඇහැ කන නාසය අවබෝධ කරගන්න කියනවා කියලා, පංච උපාස්කන්ධය අවබෝධ කරගන්න කියනවා කියලා, ඉන්ද්‍රිය සංවරයේ ಗುಣධර්ම පුරුදු කරගන්න කියනවනේ. ඒකෙන් දියුණුව වසනවා කියලා මාගන්ධිය බමුණා කිව්වා. හේතුව ඒකෙන් මිනිසුන්ට පංචකාමෙන් සැප විඳ විඳ ඉන්න දෙන්නේ මිනිස්සු පංචකාමෙන් සැප විඳ විඳ සුවපාසු යහනවල මාළිගාවල් හදාගෙන සැපසේ ඉන්න තියෙන මිනිසුන්ට ඉන්ද්‍රිය සංවරය ඒක වේලෙන් වළඳ නැටි ඒවා කියලා දීලා. ඔබ වහන්සේ දිනුව වනසනවා කියලා මාගන්ධිය බමුණා බුදුරජාණන් වහන්සේට කිව්වා. ඉතින් මටත් හිතෙනවා මේ නිවන් දකින්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද මේ විඳින මිනිස් විඳින දුකත් එක්ක මේ ආම්දුරුරු. දැන් මේ රාජ්‍යරෝ එක එක ප්‍රශ්න අහනවා. ඉතින් හැබැයි ඉතින් අපි මේකේදී හිතන්න රාජ්‍යරෝ අහන්නේ අනාගතේ කාට හරි මේ ප්‍රශ්නේ එන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ. කියන රයිතුමනි නිර්වාණය දුකත් එක්ක මිශ්‍ර නැහැ. ඒකාන්ත සැපයක්. යමක් අරඹයා ඔබ නිර්වාණය කියන එක දුකක් කියලා කිව්වනම් ඒ ඔබ නිවනක් ගැන නෙවෙයි කිව්වේ. නිර්වාණ මාර්ගය ගැනයි කිව්වේ. ඇයි ඉන්ද්‍රිය සංවර කරන එක එක වේලෙන් ඉන්න එක ඊළඟට වනේ ඉන්න එක හුදකලාවේ ඉන්න එක සියල්ල අත්හරින එක නිවන නිවන් මාර්ගයනේ එහෙමයි ඒක නිවන නෙමෙයි ඊට පස්සේ ඒ නිසා නිර්වාණ මාර්ගයේ තියෙන්න පුළුවන් දුෂ්කර බව නමුත් නිවන සැප ඉතින් ස්වාමිනී කොහොමද ඔබ තේරුම් ගන්නේ කිව්ව රජතුමනි ඔබ රජෙක්නේ රජ සැප කියලා එකක් තියෙනවද ඒව ස්වාමිනී රජ සැපක් තියෙනවද ඒව ඒකනේ මේ රජ වෙන්න දඟලන්නේ. දැන් අපි හිතනවා මේ මැති ඇමතුරු ඇයි මේවට දඟලන්නේ කියලා. ඒ වගේ සැපක් තියෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කිව්වා රජ සැප කියලා එකක් තියෙනවා. ඉතින් රජතුමනි රජ සැපක් කියලා එකක් තියෙනවා නම් ඔබ මේ ආක්‍රමණ කරන්න ගිහිල්ලා යුද්ධවලට ගිහිල්ලා මැසි මඳුරුවන්ගෙන් උවදුරු ලැබගෙන කැලවල් වල ඉඳලා වැස්සට තෙමිලා ආවුවට මේ වෙලාව කඩු කිනිසි අරගෙන තුවාල කරගෙන පුදුම දුක නිවිදින්නේ. එහෙනම් රාජ්‍ය රාජ්‍ය සැප කොහෙද සැපක් කිව්වා. අනේ ස්වාමීනි නෑ කිව්වා. ඒ යුද්ධ කර කර ඒවා කරන්නේ රාජ්‍ය සැප පිණිස කිව්වා. රාජ්‍ය සැප වෙනම එකක් කිව්වා අරක වෙනම එකක් කිව්වා. ඒ වගේ තමයි කවන් නිර්වාණ මාර්ගයේ දුෂ්කරයි කිව්වා. ඒක දුකක් විදිහට කෙනෙකුට පේන්න පුළුවන්. හැබැයි නිවන කියන්නේ සැපක්. ඊට පස්සේ කියනවා රජතුමනි තවත් තේරුම් කළ දෙන්නම් කිව්වා. ඒ ඒ තමයි කිව්වා ශිල්ප සැපේ කියලා එකක් තියෙනවද කියලා හෙවෝ. ශිල්ප සැපයක් කියලා එකක් තියෙනවද? නමුත් ශිල්ප ඉගෙන ගන්න මිනිස්සයා ගුරුවරුන්ට වත් පිළිවෙත් කරලා කොච්චර දුක් විඳිනවද අපි උදාහරණයක් ගමුකෝ ඒ අද කාලේ ගුරුවරුන්ට පස්තාන කිරීම කියලා එකක් ලෝකේ නැහනේ එහෙමයි ස්වාමී අද කාලේ ගුරුවරු ගණන් ගන්නවත් නැහනේ ඉතින් ඒ නිසා අපි තේරෙන භාෂාවෙන් කියමු ළමයි පාඩම් කරගෙන නිදි මරාගෙන අම්මෝනේ පොඩි උන්ට නිින්දන්නේ පව් මහන්තයා පොඩි උන් මේ පුංචි ළමයි සුරතල් හිත් තියෙන මේ ලෝකේ වගක් විභාගයක් දන්නේ නැතුව ඉපදිලා ඒ පුංචි ළමයි ඉන්නකොට උන්ට පොඩි කාලේ ඉඳලා අපේ අපේ අපි මට මතකයි ඉතින් අපි අපි මේ 1800 ගණන් වලයි නෙවෙයිනේ අපි 1900 ගණන් වල ඉපදිච්ච අයනේ ඔය මේ ශිෂ්‍යත්ව පන්ති ධාරවද මේවද කියලා අපි එහෙම එකක් නෑ ඉතින් ළමයි ඉස්කෝලෙන් උගන්වන ටිකනේ. දැන් ඉතින් පොඩි කාලේ ඉඳලා තව ටික කාලයක් යනකොට මේ මොන්ඩිසෝරි පන්ති කියලා එකක් තියෙනවා. මොන්ඩිසෝරි වෙනම පන්ති වෙනම. පොඩි ළමයිට මේ දෙන දුක කරන්න දෙයක් නෑ. කොහොම හරි මේ දුක් විඳගෙන පාඩම් කරගෙන නිදි මරාගෙන මුන් විඳින දුක. මොකටද මේ සීල් ප්‍රසැපේට? රස්සාවක් කරන් යම් සැපයක් පිණිස. මෙහෙමයි ස්වාමී. එතකොට අර දුක වෙනම එකක් අර රස්සාවෙන් ලැබෙන සැපේ වෙනම එකක්. තේරුණා නේද? ඒතර පුංචි කාලේ විඳින දුකත් එක්ක රස්සාව දුකක් කියලා. ඒ කියන්නේ රස්සාවෙන් ලැබෙන ඒ සැපේ ගැන මේක සැප දුක කියන එක තේරුම් ගන්න ඕන. එහෙමයි. මොකද රස්සාවෙන් සැපයක් විඳින්නේ නැත්නම් මිනිස්සු රස්සාවල් හොයන්නේ නැහනේ. රස්සාවෙන් සැපයක් උපදවන නිසානේ රස්සාවල් හොයන්නේ. නමුත් ඒකට විඳින දුක්ඛාන්තරාව. ඒ වගේ සාමාන්‍ය උපමාවක් සාමාන්‍ය මහත්තයා ඒ නිවන සම්බන්ධයෙන් විස්තර විභාග කරන්න උපමා දක්වන්න අමාරුයි. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව තමයි මේ නිර්වාණය කියන එක මෙයා ඒකාන්ත සැපයක් නිසා. ඊළඟට තමයි මේ නිර්වාණය ගැන ලෝකයා ප්‍රශ්න අහන්නේ නිවන් දැකපු අය නෙවෙයිනේ. නිවනේ සුළඟවත් වැදිච්ච අය නෙවෙයිනේ. කොහොමද කියලා දෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුණා නේද? නමුත් ඉතින් මේක පුදුමේ අපේ නාගසේන මහරහතන් වහන්සේ ඒවා ඉස්මතු කර කර දක්වන හැටි. එහෙයි. එතකොට නිර්වාණය ගැන නිවන ගැන අපිට මේ විදිහටවත් අහන්න ලැබෙන එක වාසනාව. දැන් මෙතන ඉඳලා යන්නේ නිවන ගැන. සමහරලාට ඔබට කලින් අපි ඔය හීන ගැන, කොසල් රජුරන් හීන ගැන ඔය වගේ තරම් රසවත් නොවෙන්න පුළුවන් දැන් ඉදිරියට තියෙන වැඩසටහන. නිවන ගැන විස්තර කරන්නේ. නමුත් පරම ගහම්බිර ධර්මය කන් වලට වැටෙන්නත් සංසාරේ පිනක් තියෙනවා. දැන් මහත්තයා ඊළඟට දේශනාව දැන් අපි හෙට ඊළඟට යන දේශනාව ඒක පුදුම මధుරයි මනෝහරයි නිවන ගැන තියෙන පිනක් තියෙනුනේ වහන්න. එහෙමයි ස්වාමීනි. ඒ වහන්න පිනක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ලැබෙන්නේ භාග්‍යයක් කියන එක කල්පනා කරන්න ඕනේ. අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසට අපිට බොහෝ කරුණාවෙන් ඔබ වහන්සේ මේ උතුම් දහම් කාරණා පහදා වදාලා අද දවසේ අපේ කාලය නිමා වෙන ඔබ වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා.